සතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සම්බ සත්තුත්තම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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්වතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන්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 සුගතිගාමී වූ පරලෝ ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයත් ඇතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතිනේ ධර්මයේ උගන්වා වදාළ මහා බලගතුම පින්කම සද්ධර්ම දානමය පින්කම. තමන් සිදු කරගනිමින් මහත් කුසල් රැස් කරගන්නවා වගේම විශාල පිරිසකට ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කර දෙමින් ඒ කුසලයේ තවත් මහත්ඵල මහානිසංසදායක කුසලයක් බවට පත් කරගන්න මේ පින්වත් පිරිස අද කටයුතු සංවිධානය කරගන්නට යෙදුණා. ඒ සියලු බලාපොරොත්තු මුදුන්පත් කරවමින් අද ධර්ම දේශනාව සිදුකරන ධර්ම මාතෘකාව බවට පත් කරගන්න කල්පනා කළේ අංගුත්තර නිකායේ තික නිපාතේ රසකාර වර්ගයේ සඳහන් වෙන අසම්මාස කියන සූත්‍ර දේශනාව. අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා පෙරටු කරගෙන මේ දේශනාව ආරම්භ කරන්නට යෙදුණා. තයෝ භික්කවේ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මි. මහණෙනි මේ ලෝකේ පුද්ගලයෝ තුන්දෙනෙක් විද්‍යමාන වෙනවා. කතමේ තයෝ කවුද ඒ තුන්දෙනා? નિરાසු, අසංසු, විගතාසු. මේ තමයි මේ ලෝකේ දකින්නේ ඉන්න පුද්ගලයෝ තුන්දෙනා. මේ ලෝකේ ජීවත් වෙන සියලුම දෙනා මේ තුන්දෙනාගෙන් එක්කෙනෙක් අතරට එක පිරිසක් අතරට අයිති වෙනවා. එක්ක ඔබත් નિરાස කෙනෙක්, එහෙම නැත්නම් ඔබත් අසංස කෙනෙක්, එහෙම නැත්නම් විගතාස කෙනෙක්. මේ තුන් කොටාසයට මේ සියලු දෙනාම කොටස් වෙනවා. මේ කාරණාව තුලින් තමන් තීරණය කරන්න ඕන ධර්ම ශ්‍රවණය කරනකොට මේ ලෝකේ ජීවත් වෙන මම කවුද කියලා. මම කොයි කොටාසයට අයිති වෙන කෙනෙක්ද කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ සඳහන් කරන පුද්ගලයෝ තුන් දෙනා. පළවෙනි කෙනා નિરાස. කිසිමම ආසාවක් නැති කෙනා. කිසිම බලාපොරොත්තුවක් ආසාවක් ඇත්තේම ඇත්තේම නැහැ. දෙවෙනි කෙනා අසංස. එයා ගාව ආසාව බොහොමයි. බලාපොරොත්තුත් බොහොමයි. ආසාවෙන් බලාපොරොත්තුෙන් පිරීලා ජීවත් වෙනවා. තුන්වෙනි එක්කෙනා විගතාස. කිසිම බලාපොරොත්තුවක් ඇත්තේම නැහැ. මුල් එක්කෙනාට ආසාව නැහැ. දෙවෙනි එක්කෙනාට ආසාව සහ බලාපොරොත්තුව දෙකම තියෙනවා. තුන්වෙනි එක්කෙනාටත් කිසිම බලාපොරොත්තුවක් කිසිම බලාපොරොත්තුවක් නැහැ. මේ තමයි පුද්ගලයෝ තුන් දෙනා. එතකොට මේ කිසිම ආසාවක් නැති පුද්ගලයෙක් කියලා හඳුන්වපු කෙනා භාග්‍යතුන් හසේ ඊළඟට පැහැදිලි කරනවා එයා ඊටාම පහත් කුලයක තමයි ඉපදිලා ඉන්නේ. සූත්‍රයේ සඳහන් කරනවා රතකාර කුලයක, කුක්කුස කුලයක, කැලිකසල ඉවත් කරන කුලයක, වේන කුලයක, වේවැල් කුලයක. මේ වගේ ඊටාම පහත් එදා තිබිච්ච එදා සඳහන් කරපු පහත්ම මට්ටමේ කුලවල තමයි ඉපදිලා ඉන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ නම් කුලය ගරු කළේ නැහැ. කුලයන්ට භාග්‍යතුන් වහන්සේ සැලකුවේ නැහැ. නමුත් සත්‍යය උපදිනකොට අහවල් අහවල් කුලේ කියලා ඉපදුනානේ. මේ කුලේ අය බුද්ධ ශාසනයට එපා, මේ අය එපා, මේ අය එපා කියලා බුදුරජාණන් වහන්සේ කාටවත් සීමා පැනෙව්වේ නැහැ මේ කොයි කුලේ ඉපදිච්ච කෙනාටත් බුද්ධ ශාසනය විවෘත කරලා තිබුණා. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ කුලයට ගරු කළේ නැහැ. නමුත් සත්‍යය උපදිනකොට මේ උසස් පහත් කුලවල උප්පත්තිය ලැබුණා තම තමන් සංසාරේ කරගත්ත කුසල කුසල ධර්මයන් එක්ක. එතකොට දැන් මේ નિરાශ කියන පුද්ගලයා අපි සඳහන් කළා මේ මේ කුලවලට අයිති. එතකොට තවත් අපි සඳහන් නොකරපු කුලත් එදා තිබුණ ඒ කුලවලට අයිති අය. ඊළඟට සඳහන් කරනවා ඊටාම විරූපයි කියලා මේ අය. රූපය සාමාන්‍ය කෙනෙක් දකින්න ප්‍රිය කරන්නවත් දකින්න කැමති නෑ. ප්‍රිය නෑ. ඊටාම පිච්චුන හමක් තියෙන පාංශු පිසාචියෝ වගේ. කළු පාට පිච්චුන ස්වභාවයෙන් යුක්ත හමක් තියෙනවා. කොයි තරම් සමහර අය අවලස්සනද, වැදූ මවටද ඔහු පිළිබඳව ප්‍රියක් අනුකම්පාවක් උපදින්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඒ තරම්ම අප්‍රසන්නයි. සමහර වෙලාවට විවිධාකාර අංග විකලත්වයන්ගෙන්, මන්දමානසිකත්වයන්ගෙන් යුක්තයි මේ අය. ආහාර පාන, නිවාස, ඇඳුම් පැළඳුම්, යාන වාහන මේ සියල්ල මේ අයට අහිමි. ඇඳුමක් හම්බුණත් යන්තම් විලි වහගන්න විතරක් තමයි මේ ඇඳුම ප්‍රයෝජනවත් වෙන්නේ. මුළු කයම වහගන්න ඇඳුමකින් පුජ්‍යලයාගේ රූපය කොයිතරම් ලස්සන කරනවද? නමුත් ඒ වාසනාව මේ ඇයට මේ ඇයට නැහැ. යාචක ජීවිත ගත කරන්නේ. එහෙම මෙහි ගිහිල්ලා කීයක් හරි කොහෙන් හරි මොනවා හරි ටිකක් ඉල්ලගෙන සමහරලාට බඩ පිරෙන්න නොපිරෙන්න තමයි කැම කන්නේ. දවසකට සමහරට වේලක් සමහරයි. ඒ තරම්ම දුක්ඛිත ජීවිත ගත කරන කෙනෙක් ගැන තමයි මේ નિરાශ කියලා සඳහන් කරලා තියෙන්නේ. එතකොට එයා નિરાශ වුණේ. දැන් එහෙම ජීවත් වෙන කෙනෙකුට තව කෙනෙක් ගිහිල්ලා කියනවා අහවල් රජුරුවන්ගේ පුතා ඊයේ රජ වුණා කියලා. එතකොට අර පුජ්‍යලයාට කවදාවත් මම කවදා රජ වෙයිද කියලා බලාපොරොත්තුවක් තියෙනවද? රජ වෙන්න ආසාවක් තියෙනවද? මහා ලොකු මාලිගාවක් වාගේ ගයක් දැක්කහම මේ එහෙම් මෙහෙම් මොන මොනවා හරි කරලා කාලා ජීවත් වෙන කෙනාට මේ වාගේ මාලිගාවක් මමත් හදනවා කියලා කවදාවත් හැඟෙනවද? මේ වාගේ වාහනයක මමත් යනවා කියලා හැඟීමක් එනවද? නෑ. එයා ඒ ජීවිතේට තමයි ඇලිලා ඉන්නේ. බැසිකිලි වලේ ඉපදිච්ච පණුවා. ඒ වලෙන් ගොඩ අරගෙන මරණවට කැමති නෑ. මෙතනින් උඹ මරන්නම් වෙන ආත්මයක ගිහිල්ලා ඉපදියන් කියලා මරණවට කැමති කැමති නෑ. මදුරුවා කැමති නෑ මදුරුවා මරණවට. අසූචි ගොඩක වහන ඉහළ බැස්සා කැමති නෑ එයා මරණවට. එයා කැමති එතනම ජීවත් වෙන්න. දැන් මේගොල්ලන්ගේ කැමැත්ත මේ ලබාපු ජීවිතේ එහෙම්මම ගෙවන්න මිසක් එයින් එහාට එන්න උතුම් බලාපොරොත්තුවක් එයාලට නෑ. තව අය ඉහළට ගියා කියනකොට මමත් එහාට යනවාද කියලා කල්පනාවක් ඇති වෙන්නේ නෑ. ඒ පිළිබඳව බලාපොරොත්තුවක් නැති හින්දා මේගොල්ලන්ට කියනවා નિરાශ කියලා. ආසාවක් නෑ. උසස් ඉහළ තැනකට යන්න ආසාව නෑ. දෙවෙනි පුද්ගලයා අසංස. හැබැයි අසංස කියලා කියන්නේ හරි ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. එයා මේ සසර බය හොඳට දන්නවා. සසරෙන් මිදෙන්න ඕන බවත් දන්නවා. හැබැයි බයත් දන්නවා මිදෙන්නත් ඕනේ. නමුත් ඉතින් කැමැති කාලයක මිදෙයි කියලා ඔහි ඉන්නවනම් නෙමෙයි. ඒ බය මුදවගන්න සසරින් මිදෙන්න අප්‍රමාණව ධෛර්ය කරනවා. වීරිය වඩනවා. උත්සාහ දරනවා. කැප වෙනවා. ඒ සඳහාම යෙදිලා ඉන්නවා. ඒ වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් ඕනෑම පරිත්‍යාගයක් කරනවා නිවන වෙනුවෙන්. එහෙම කෙනෙක් ආන්ගේ පුජ්‍යලයා උපමා කරනවා මේ විදිහට. රටක මහරජුරුවන්ට දරුවෝ කීප දෙනෙක් ඉන්නවනම් රජුරුවන්ගෙන් පස්සේ රජකම හම්බෙන්නේ ජේෂ්ඨ පුත්‍රයාට. වචන මාත්‍රයෙන්ම ඔහු ජේෂ්ඨයි අනික් අයට වඩා. ජේෂ්ඨයාගේ පුංචි කාලේ ඉඳලා බලාපොරොත්තුවක් තියෙනවා කවදා හරි දවසක මේ රටේ රජ වෙන්නේ මම කියලා. ඒ නිසා ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගන්නකොට යන්තම් එහෙම් මෙහෙම් ශිල්පයක් ඉගෙනගෙන නවතින්නේ නැහැ. රජෙක් බවට පත් වෙන්න මොන විදිහේ ශිල්ප ඉගෙන ගන්න ඕනද? ඒ ශිල්ප ඔක්කොම මොහු ප්‍රගුණ කරලා ඉන්නේ මොකද රජකම Tamanට ලැබෙයි කියලා ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. දැන් එහෙම බලාපොරොත්තුෙන් ඉන්න කෙනා ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කරලත් ඉවරයි. දැන් සමාජ රටේ යුව රජු හැටියට කටයුතු කරනවා. නමුත් තව මහරජු නෙමේ. දැන් එතකොට වෙනත් ඇමති කෙනෙක් හරි ඇමති පුත්‍රයෙක් හරි ඇවිල්ලා යුව රජුරවන්ට කියනවා කුමරුනි ඔබත් එක්ක තක්ෂලාවේ ඉගෙන ගත්ත අහවල් රජුරුවන්ගේ අහවල් නම දරන ජේෂ්ඨ පුත්‍රයා ඊයේ ඔටුනු පැලඳ ගත්තනේ. ඊයේ මහරජු වුණානේ කියලා කියනවා. දැන් එතකොට මේ යුවරජුවන්ට හිතෙනවා අනේ රටේ මහරජු හැටියට මං කවදා ඔටුනු පළඳින්නද කියලා. එහෙනම් බලාපොරොත්තුවක් ආසාවක් එයාගාව තියෙනවා. එයාට කියනවා අසංස කියලා. අවසාන පුද්ගලයා විගතාස. දැන් අර රාජකුමාරයා යම් දවසක ඔටුනු පැලඳගෙන මහරජු වුණා. ඒ කියන්නේ බලාපොරොත්තුව මුදුන්පත් වුණා. දැන් ඊට පස්සේ අර ඇමති පුත්‍රයෝ ඒ කට්ටිය ඇවිල්ලා ආයෙ කියනවා මහරජතුමනි මතකද ඔබතුමත් එක්ක අහවල් කාලේ තක්ෂලාව ඉගෙනගත් අහවල් රජුගේ පුතා එයත් ඊයේ රජ වුණානේ. එයත් ඊයේ මහරජු වුණා. කියලා කියන්නේ මේ රටේ මහරජුරුවොත් එක්ක. එතකොට මහරජුරුවන්ට හැඟීමක් එනවද මම කවදා රජ වෙන්නද කියලා? නෑ බලාපොරොත්තුව මුදුන්පත් වෙලා ඉවරයි. ඒ හින්දා ඉතින් මම කවදා රජ වෙන්නේ කියලා ආයෙ හිතෙන්නේ එහෙනම් බලාපොරොත්තුවක් වෙන වෙන නැති හින්දා ආශාව නැහැ බලාපොරොත්තුව නැහැ. එයාට කියනවා විගත ආස කියලා. මේ තමයි මේ ලෝකේ පුද්ගලයෝ තුන් දෙනා. එතකොට මේ ජීවත් වෙන ඔක්කොම මේ අතරට මේ කොයි හරි අතරකට අයිති වෙනවා. ඉතින් අපි හිතලා බලන්න ඕනේ අපි අපි කවුරු අතරටද අයිති වෙන්නේ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේක ගලපනවා වික්ෂූන් වහන්සේලාත් එක්ක. සංඝයාත් කරන දේශනාවනේ. ඒ ගැළපීමේදී වික්ෂූන් වහන්සේලා අතරත් මේ තුන්ගොල්ලම ඉන්නවා. નિરાශ, අසංස, විගතාස. ඒ තුන්ගොල්ලම නිදහස පැවිදි වෙලා ඉන්නවා. ඒ වුණාට මේ නිවන කියන මාතෘකාවවත් දන්නේ නැහැ. නිවන් දකින්නවා කියන බලාපොරොත්තුවක්වත් ඒ කාරණාව පිළිබඳව හැඟීමක්වත් ඇත්තේ නැහැ. අපි ඉන්නේ සම්මා සම්බුද්ධ ශාසනයේ. මේක භාග්‍යතුන් වහන්සේගේ ශාසනය. අපි උන්වහන්සේගේ ශ්‍රාවකයෝ. බුදුරජාණන් වහන්සේ මොනතරම් ශ්‍රේෂ්ඨද? දේවාති දේව, බ්‍රහ්මාති බ්‍රහ්ම මේ ස්වභාව ධර්මයේ පවා උන්වහන්සේට නිරන්තරයෙන්ම ගරු කළා. ආන් ඒ වාගේ ශාස්ත්‍රූවරයෙකුගේ ශිෂ්‍යයෝ අපි. උන්වහන්සේ අපිට හික්මෙන්න කොහොමද දේශනා කළේ? උන්වහන්සේ අපට විනය ශික්ෂාපද කොහොමද පැනෙන්නේ? උන්වහන්සේ අපිට මොනතරම් අනුකම්පා කළාද? ආන් මේ දෙවියන්ට, මිනිසුන්ට, බඹුන්ට, මරුන්ට සියලු දෙනාටම අනුකම්පාව දක්වපු මහා පුරුෂයන්න් වහන්සේගේ ශ්‍රාවකයෝ අපි. උන්වහන්සේ අපි වෙනුවෙන් මොනතරම් කැපකිරීම කළාද? මොනතරම් උන්වහන්සේ දුක් විඳද? කොයිතරම් අතට හම්බ වෙච්ච නිවන. Tamange අතට හම්බ වුණා මේ දැන් නිවන් දකින්න පුළුවන්. අපිට එහෙම හම්බෙලා නැහැනේ මේ දැන් නිවන් දකින්න පුළුවන් කියන්නේ. නමුත් බෝධිසත්ව ධර්ම පුරාගෙන එනකොට බෝසතාණන් වහන්සේට මේ දැන් ඕනේ නම් දැන් මෙතනම නිවන් දකින්න පුළුවන් කියන අවස්ථා කීයක් උන්වහන්සේ මගේ ඇරියද? දීපංකර පාදමූලියේ විතරද මගේ ඇරියේ? අතටපත් නිවන අතහැරියේ දීපංකර පාදමූලියේ විතරද? නෑ පින්නතුනි 512309 ලෞතර බුදුරජාණන් වහන්සේ අතට හම්බෙච්ච නුවණ අතහැරියා. නිවන අතහැරියා. 512003 නම. එහෙම නැත්නම් 512003 අවස්ථාවක් අතට ලැබිච්ච නිවන අතහැරියේ කවුරු වෙනුවෙන්ද? සසර දුක් විඳින සත්වයා මේ සංසාර සාගරයෙන් එතර කරවන්නමයි. දීපංකර බුදු පියාණන් වහන්සේ දානශාලාවට වඩින වෙලාවේ ජීවිත පූජාව කරනකොට සුමේද තාපසතුමා මඩවලිය දිගෑරිලා සඳක් වගේ තියෙන මුහුණ රූපයක් තිබුණා. ආන්ගේ දිව්‍ය දිව්‍ය පුත්‍රයෙක් වගේ සුමේද තාපසතුමා තමන්ගේ ශරීරයේ මඩවල උඩ දිගෑරවලා ලක්ෂ 4ක් මහරහතන් වහන්සේලාත් එක්ක දීපංකර බුදුරජාණන් වහන්සේ තරු පිරිවරාගත්ත සඳ වගේ දඹරන් කඳක් වගේ බැබලෙමින් ඉස්සරහට වඩින දිහා හිසෝසවලා බලලා අවශ්‍ය නම් මේ බුදු පියාණන් වහන්සේගේ පාමුල අර පිටිපස්සෙන් වඩින ලක්ෂ 4ක් මහරහතන් වහන්සේලා අතර හාරලක්ෂ එක්වෙනියා බවට පත් වෙලා මට තව සුළු මොහොතකින් මේ සංසාරේ සව් කෙලෙස් නසන්න පුළුවන්. ඒ සඳහා මට බුදු පියාණන් වහන්සේගෙන් අහන්න ඕනේ බණපද දෙකයි. බණපද දෙකක් අහලා මහා සංසාරයෙන් එතර යන්න පුළුවන් කියන හැඟීම සුමේද තාපසතුමාට ඇති වුණා. ඇති වෙලා සුමේද තාපසතුමා කල්පනා කරනවා මම මේ අවස්ථාව ලබා ගත්තොත් මං අන්‍ය සත්‍යයන්ට අනුකම්පා නොකරපු පුද්ගලයෙක් වෙනවා. කොහොම කෙනෙක් වෙනවද? ඊටාම කුසගින්දරේ අඬන දරු පිරිසක් ඉන්නවා. දරුවෝ කොහොම අම්මා ළඟ අඬනවා බඩගිනි කියලා. ඊටා ප්‍රණීත ආහාරයක් අම්මට හම්බ වෙනවා. දරුවෝ කුසගින්දරේ කෑ ගහනවා. මේ ප්‍රණීත ආහාරය හංගගෙන කරවලේ අඳුරු මුල්ලක ගිහිල්ලා දරුවෝ අඬනව ඇහි ඇහි හොරෙන් හොරෙන් ප්‍රණීත භෝජනය ගිල දාන්න අම්මා කෙනෙක් වගේ වෙනවා මම මේ වෙලාවේ දීපංකර පාදමූලේ නිවන් අවබෝධ කළා. ගෙට ගිනි අරගෙන දරුවෝ ටික ඇතුලේ ඒ දරුවෝ කෑ ගහ ගහ අඬනවා අම්මට අපි බේරගන්න අපි බේරගන්න කියලා. දරුවෝ ගේ ඇතුලේ බේරගන්න කියලා අඬනකොට දරුවෝ දිහා නොබලා ගින්නෙන් බේරෙන්න පැනලා දුවන අම්මා කෙනෙක් වගේ වෙනවා. මේ අවස්ථාවේ දීපංකර පාදමූලයේ මම නිවන් අවබෝධ කළා. මේ සංසාරේ දුක් විඳින සත්‍යයේ සීමාවක් නැහැ. ඔවුන්ට සරණක් නැහැ, ඔවුන්ට පිහිටක් නැහැ, ඔවුන් සසරින් මුදව ගන්න කෙනෙක් නැහැ. මට ඒ සඳහා ශක්තිය තියෙනවා. මට ඒ සඳහා වීරිය තියෙනවා. එවන් වීරියවන්තයෝ ලෝකේ තාම දුර්ලභයි. එහෙම වීරිය තියෙන මම ඒ අයට අනුකම්පා නොකර නිකම්ම තනියම නිවන් දකින්නවා කියන්නේ මන් තරම් ආත්මార్థකාමීන් තව නැතුව යනවා. එහෙම හිතලා ආපහු සැරයක් අර සඳක් වගේ මුව මඩල නැවත මඩගොඩ උඩ එහෙමම තියාගන්නවා භාග්‍යතුන් වහන්සේ මගේ ශරීරයේ උඩින්ම වැඩම කරත්වා දවසක ඔබ වහන්සේ වගේ සම්මා සම්බුද්ධත්වයම ලබලා මේ සත්‍යය සසරින් එතර කරවගෙනම ස්වාමීනි මමත් සසරින් එතර යන්නම් එහෙම හිතලා තමයි මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ එකක් ආය සසරට බහින්ද තීරණය කළේ බණපද දෙකකින් නිවන් දකින්න තිබ්බ මොහොතක. එතකොට මේ කාටද අනුකම්පා කළේ අපිට? එවන් මහා කරුණාවෙන් තෙත්ෙච්ච හදවතක් තියෙන අපිට මේ මහා කරුණාවට මහා කියන වචනේ හැර වෙන කියන්න වචනයක් නැහැ. ඒ හින්දා එවන් කරුණාවකින් තෙත්ුණ හදවතක් තියෙන මහා වීරවරයෙකුගේ ශ්‍රාවකයෝ නේද අපි කියන හැඟීම නැතිව පැවිදි ජීවිතයක් ගත කරනවා නම් ඔහේ ගෙවිලා යන ජීවිතය. නිෂ්කාරණේ නිර්පරාදේ කාලය ගෙවලා දාන ජීවිතයක් ගත කරනවා නම් නිවන කියන කාරණාව පිළිබඳ හැඟීම් මාත්‍රයක්වත් නැතුව සම්බුද්ධ ශාසනය දේශනා කරපු උතුම් සීලය මොකක්ද? පාපිමෝක්ෂය මොකක්ද? විනය මොකක්ද? මේ කිසිම දෙයක් ගරු කරන්නේ නැතුව ජීවත් වෙනවා නම් ආන් ඒ පුජ්‍යලයා කවුරු ගණයට වැටෙනවද? ඒගොල්ලෝ වැටෙනවා નિરાශ කියන ගණයට. අර පහත්ම කුලේ ගණයට ඒගොල්ලෝ වැටෙනවා. ඇයි ඒ? සසරින් එතර වෙනවා කියන බලාපොරොත්තු මාත්‍රයක්වත් නැහැ. નિરાශ අහිංසකයෝ. භික්ෂුන් වහන්සේ තුනහස ගලපු හැටි. ශ්‍රමණ වේශය දරන්න පුළුවන් ඕනම කෙනෙකුට. නමුත් ශ්‍රමණ ශ්‍රමණ නෙමෙයි. අශ්‍රමණව ඉඳගෙන ශ්‍රමණයන් වගේ පෙනී හිටින්න පුළුවන්. බොහෝ දෙනාගෙන් නම් ගුණාම, ගරු සත්කාර, වැඳුම් පිදුම්, සිව්පසය ලබන්න පුළුවන්. මේ ශාසනයේ හම්බ වෙන්නේ සියලුම ප්‍රතිලාභ භුක්ති විඳින්න භුක්ති විඳින්න පුළුවන්. හැබැයි ඒ ප්‍රතිලාභ වලට සුදුස්සේ සුදුස්සෙක් නෙමෙයි. ඒ වගේ විපාක ඊට පස්සේ සමහරලාට බුද්ධාන්තර ගණන් විඳින්න වෙන්නත් වෙන්නත් පුළුවන්. නමුත් ඒ ගැන කල්පනාවක් නැහැ. සසරට බයක් බයක් නැහැ. එහෙනම් ශාසනයේ ඉන්න નિરાශ කියන්නේ මෙන්න මේ අයට. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා කවුද මේ ශාසනයේ ඉන්න මේ අසංස කියලා කියන අය. අසංස කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ ගරු කරමින් භාග්‍යතුන් වහන්සේට ධර්ම රත්නයේට ආර්ය මහා සංඝයාට ගරු කරමින් බුද්ධ වචනය වූ විශේෂ විනය කාරණාවට ගරු කරමින් උතුම් වූ විනය ආරක්ෂා කරගනිමින් ධර්මානු ධර්ම ප්‍රතිපත්තියේ හැසිරෙමින් සසර බිය දකිමින් අනේකාට සසර බිය කියලා දෙනවා වගේම Taman සසරට බීතිය ඇති කරගෙන ඒ භයානක සසරින් එතර යන අප්‍රමාදීව වීරිය වඩන කෙනාට තමයි මේ ආසංස කියලා කියන්නේ. උන්වහන්සේ උත්සාහ කරන්නේ කොහොම හරි මගේ ජීවිතෙන් මම මාර්ගඵලයකට යනවා. රැය දවල් දෙකේ මේ සඳහා වීරිය වඩනවා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරපු විමුක්ත ආයතන පහක් තියෙනවා. එක පහම දිනු කරනවා. නැත්නම් එක ක්‍රමයක් හරි දැඩිව දිනු කරනවා. ආන් එහෙම කටයුතු කරන නිරන්තරයෙන් වන භාවනා කරන ඒ සඳහා ලොකු වීරියක් වඩන ස්වාමින් වහන්සේට දවසක තවත් කෙනෙකුගෙන් අහන්න ලැබෙනවා අහවල් ආරාමේ අහවල් විහාරේ අහවල් වනාන්තරයේ භාවනා වඩමින් හිටපු අර ස්වාමින් වහන්සේ ඊයේ සෝවාන් මාර්ගඵලය ලබා ගත්තලු. එහෙම කියපු ගමන් මේ වීර්යවන්තයාට මොකද හිතෙන්නේ? ඒ උතුම් ඵලය මට කවද්ද හම්බ වෙන්නේ? අහවල් ස්වාමින් වහන්සේ සකදාගාමීනාලු අහවල අනාගාමීනාලු අහවල් උත්තමයන් වහන්සේ සව් කෙලෙස් නැසුවලු මුන්වහන්සේලාට හිතෙනවා අපි කවදද එතෙන්ට යන්නේ වහ වහ තව තවත් වීර්ය කරනවා එතෙන්ට එන්නේ එහෙම උත්සාහ දරලා දරලා ඒ මාර්ගඵලයට ආවට පස්සේ උන්වහන්සේට ආරංචි වුණොත් අහවල් කෙනත් සෝවාන් වුණාලු අහවල් කෙනත් රහත් වුණාලු නමුත් ඵලයට ආපු කෙනාට හිතෙන්නේ නෑ මම කවද්ද සෝවාන් වෙන්නේ කියලා මම වෙලා ඉවරයි මම කවද්ද රහත් වෙන්නේ මම කවද්ද සසරින් එතර වෙන්නේ ආසාවක් එන්නේ නෑ මොකද මම රහත් වෙලයි ඉන්නේ මම සසරින් මිදිලා ඉන්නේ ආය බලාපොරොත්තු වෙන්නේ නෑ එහෙනම් භික්ෂුව තුල විගතාස කියලා බුදුරජාන් වහන්සේ හැඳින්වුවේ ආන් ඒ උතුම් ඵලයට ආපු කෙනා. ඊළඟට භික්ෂුන් වහන්සේ පිළිබඳව මේ කරුණ පැහැදිලි කරනකොට භාග්‍යතුන් වහන්සේගේ දේශනාව තවත් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ ਸਰවඥතා ඥාණයෙන් දැකපු අපූර්ව කාරණාව. අර නිරන්තරයෙන් පාපේ ඇලිලා ගැලිලා ඉන්න කෙනාට තමාවම සැකයි. අනික් අයට තමන් සැකයි නෙමෙයි. තමන්ට තමන් ගැනම සැකයි. මිනිස්සුන්ටත් එහෙමයි ඒ කාරණාව. කාලය කෙටි හින්දා මේ හැම කාරණාවක් අපිටත් එක්කම ගලපගන්න ගලපගන්න ඕනේ. දැන් අපි කියමු එක විහාරස්ථානයක ආරණ්‍යක භික්ෂූන් වහන්සේලා කීප නමක් ඉන්නවා. ඒ අතර මේ નિરાශ ගණේටයි කියන භික්ෂූන් වහන්සේත් ඉන්නවා. විනයට ගරු කරන්නේ නැහැ, ශික්ෂාපද ගරු කරන්නේ නැහැ, සීලයට ගරු කරන්නේ නැහැ, ප්‍රතිපදාවට ගරු කරන්නේ නැහැ. එහෙමවත් ඉන්නවා. දැන් එතකොට අර අනිත් ස්වාමින් වහන්සේලා ටික ඔක්කොම එකතු වෙලා යම් තැනක කුමක් හෝ සාකච්ඡාවක්. අර ශික්ෂාපද ගරු නොකරන භික්ෂුව ඒ අවටින් යනකොට උන්වහන්සේ දකිනවා අර ස්වාමින් වහන්සේලා එකතු වෙලා මොකද සාකච්ඡාවක්. එතකොට සමහර වෙලාවට මේ භික්ෂුව යනවා දැකලා යම් ස්වාමින් වහන්සේ නමක් එකපාරක් දෙපාරක් ඒ භික්ෂුව දිහා හැරිලා බැලුවොත් ඒ භික්ෂුවට සැක උපදිනවා. මොකද හිතෙන්නේ මං ගැන වෙන්න ඇති අර කතාව. මං කරපු අහවල් වැරද්ද මේගොල්ලන් පිට වෙන්නේ ඔය කතාව. අතන තියෙන්නේ ඊට කිසිම සම්බන්ධයක් නැති කතාවක්. නමුත් අර පුජ්‍යලයාට තමන් ගැනම තමන් ගැන තමන්ටම සැක උපදිනවා. එතකොට ඒක ගිහි සමාජය තුළ අපිට එහෙම වෙන්නේ නැද්ද? ගිහි සමාජය තුලත් ඒක එහෙමම වෙනවා. රාජකාරී ස්ථානයේ පිරිසක් දෙතුන් පාරක් අපි දිහා බලමින් කතාවක වැටුණොත් අපිට මෙහිතෙනවා මම ගැන වෙන්නේ කතාව. එතකොට අපි මොකක් හරි වරදක් කරලා තියෙනවා නම් අපේ හිත එකපාරම යන්නේ එතෙන්ට අර වැඩේ දන්නව ඇති. තමාටම තමා සැක හිතෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මහා කරුණාවෙන් මෙව්වා ඒ විදිහටම දේශනා කළේ ප්‍රතික්ෂේප කරන්න කිසිම කාරණාවක් ඉතුරු නොකරමයි. ඊළඟට භික්ෂුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ශික්ෂාපද ප්‍රාතිමෝක්ෂයේ තියෙනවා ශික්ෂාපද 200 220. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ආරක්ෂා කරපු හැටි මේ මහා කරුණාව කොතෙන්ටද පැතිරුනේ නැත්තේ කියන එකයි මේ ලෝකේ හොයාගන්න බැරි. ආන් ඒ නිසා මේ ශික්ෂාපද 220ක් දේශනා කරලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා යම් භික්ෂුන් වහන්සේ නමක් මේ 220න් 216ක්ම උන්වහන්සේ අතින් කැඩිලා ගිහිල්ලා. ශික්ෂාපද 220යි 216ක්ම paludu වෙලා කැඩිලා. හැබැයි උන්වහන්සේ ගාව ශික්ෂාපද හතරක් රැකිලා තියෙනවා. ඒ ශික්ෂාපද හතරට කියනවා පරාජිකා කියලා. සතර පරාජිකා. මේ සතර පරාජිකාවෙන් එකකට භික්ෂූන් වහන්සේ ලක් වෙලා නැතුව ඉතුරු ශික්ෂාපද 216ම කැඩිලා. නමුත් තාමත් උන්වහන්සේ මේ ශාසනයේ භික්ෂු සියලුම දායක කාරකාදීන්ගේ සිව්පසේ ඉවසන්න උන්වහන්සේ සුදුසුයි. දෙවි බඹුන් වඳිනවා නම් ඒ වන්දනාව ඉවසන්න උන්වහන්සේ සුදුසුයි. අම්මගේ තාත්තගේ පටන් අන් සියලු සිල්ලුතුන්ගේ ගුණවතුන්ගේ වන්දනාවල් ඉවසන්න උන්වහන්සේ සුදුසුයි. ශික්ෂාපද නමුත් කීයක් කැඩිලාද? 216ක් කැඩිලා. හතරයි හතරයි තියෙන්නේ. ඒ හතර හරියට මේ මහ ගයක් දරාගෙන ඉන්න කොන්කණු හතරක් වගේ තාම පැවිද්ද කියන එක ආරක්ෂා කරගෙන ආරක්ෂා කරගෙන කියලා කියනවා. ඒකට මොනවද මේ පරාජිකා හතර කියලා කියන්නේ? කාන්තාවක් සමග කායික සම්බන්ධතාවයක් නොපැවතිය යුතුයි. ඊළඟට නුදුන්න දෙයක් තනපතක්වත් නුදුන් දෙයක් නොගත යුතුයි. හොරකම නොකළ යුතුයි. මිනිහෙක් නොමැරිය යුතුයි. සතෙක් නෙමෙයි මිනිහෙක් නොමැරිය යුතුයි. ඊළඟට උත්තරී මනුස්ස ධම්ම කියලා කිව්වේ තමන් ගාව නැති ಗುಣ ප්‍රකාශ නොකළ යුතුයි. උතුම් ගුණයකට Taman ඇවිල්ලා නැහැ. සෝවාන් වෙලා නැහැ. සකදාගාමි අනාගාමි මේ සතර මාර්ග සතර ඵලවලට ඇවිල්ලා නැතුව නමුත් ජනතාව පහදවා ගැනීම සඳහා මාර්ගඵලලාභියෙක් වගේ ප්‍රකාශ කරනවා. මාර්ගඵලලාභියෙක් වගේ කටින් කියවේ නැති වුණාට ජනතාවට හැඟෙන්න හැඟෙන්න හැසිරෙනවා. එහෙම නැත්නම් තව කෙනෙක් ලව්ව කියවනවා Taman කියන්නේ. ඒ කොහම වුණත් මේ ශික්ෂාපදයේ බිඳෙන බව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මම මගපරලාභියෙක් කියලා මිනිස්සුන්ට හිතුණාවේ මෙහෙම හැසිරුණොත් එහෙම හිතෙයි කියලා හිතලා හැසිරුණා ශික්ෂාපදේ බිඳෙනවා. ඒකට කියනවා උත්තරී මනුස්ස ධර්ම කියලා. මේ මේ කාරණා හතරෙන් එකක් බිඳුනොත් උන්වහන්සේගේ පැවිදිකම අහෝසි. ආන් ඒ භික්ෂූන් වහන්සේට කියනවා දුස්සීල භික්ෂුව කියලා. හැබැයි මේ හතර රැකගෙන අර 216ක්ම කැඩිලා ගියත් උන්වහන්සේ දුස්සීලද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුස්සීලයි කියලා. ඒ භික්ෂූන් වහන්සේට යම් කෙනෙක් චෝදනා කරනවා නම් අපහාස කරනවා නම් තාඩන පීඩන කරනවා නම් ඒගොල්ලන්ට ඒකේ විපාක අඩු නැතුව පිටිපස්සෙන් එනවා. මොකද 216 මේ කැඩිලා අර හතර රැකගෙන ඉන්නවනම්. නමුත් ඉන්නතුනි 216ම රැකිලා තියෙනවා. අර හතරින් තුනක් එකතු වෙලා 219ක්ම රැකිලා තියෙනවා. හැබැයි අර හතරෙන් එකක් කැඩිලා නම් ආන් එයා දුස්සීලයි. අර 219ම රැකුණට වැඩ වැඩක් නැහැ. අර හතරෙන් එකක් කැඩිලා නම් එයා දුස්සීලයි. එයාට මේ ශාසනය අයිති අයිති නෑ. කෙනෙකුගේ සිව්පසේ පරිහරණය කරන්න කරන්න සතර අපායටමයි පාර හැදෙන්නේ. ගුණවතුන්ගේ සිල්වතුන්ගේ වන්දනා ලබන්න ලබන්න සතර අපායටමයි පාර හැදෙන්නේ. හැබැයි සිල්පද හතරක් තියාගෙන 216ක් කැඩිච්ච භික්ෂුවට කීවේ අලජ්ජී භික්ෂුව කියලා. දුස්සීල භික්ෂුව නෙමෙයි අලජ්ජී භික්ෂුව. ලැජ්ජ නැති භික්ෂුව. සිල්පද කැඩෙනවා ලැජ්ජ නැහැ. ඒක හදාගන්න පිළියම් කරගන්න. උවමනා නම් උන්වහන්සේට පුළුවන් පොයේකට ගිහිල්ලා ඇවැත් දෙසලා තවත් වැරදි වෙලා තියෙනවා නම් පිරිවෙස් පුරලා ඒ වගේ නිදහස් වෙන්න වෙන නිසා අබ්බානාදී විනය කර්ම කරලා නැවත මහා සංඝයා අතරට පිරිසිදු එකතු වෙලා මේ ශාසනයේ ලොකු ගමනක් ගිහිල්ලා මගපල් ලබන්න උන්වහන්සේට අයිතිවාසිකම් තියෙනවා ඒ භික්ෂුවට කියන්නේ අලජ්ජි භික්ෂුව කියලා. නමුත් පරාජිකා වෙලා නම් ඒ භික්ෂුවට කියන්නේ දුස්සීල භික්ෂුව කියලා. ඒ විදිහට භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව තවත් තවත් විස්තර කරනවා. එතකොට ගිහි පාර්ශවයටත් මේ කාරණාවට ගියේ. මේ සසර දුකයි, මේ සසර බයයි, භික්ෂූන්ට විතරක් නෙමෙයි මේ ලෝකෙ ඉපදිච්ච සියලුම සත්වයන්ට සංසාරේ දුකයි. සියලුම සත්වයන්ට සංසාරේ බයයි. මේ සියලුම දෙනා වෙනුවෙන් මහාවීරයන් වහන්සේ බුද්ධත්වයට ප්‍රාර්ථනා කරගෙන ආව මිසක් භික්ෂූන් වෙනුවෙන්වත් ඥාතීන් වෙනුවෙන්වත් විශේෂිත පිරිසක් උදෙසාවත් උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වය ලැබුවා නෙවෙයි සියලුම සත්වයා වෙනුවෙන් තමයි ලෞතර බුද්ධ රාජ්‍ය ලබාගත්තේ. ආන් ඒ උතුම් වූ තැනට ඇවිල්ලා සියලුම දෙනා තමයි බුදුරජාණන් වහන්සේ මේ අනුශාසනාව අනුශාසනාව කළේ. එහෙනම් පැවිදි පාර්ශවෙත් ඉන්නවා නිවන ගැන දන්නේවත් නැති අය. ගිහි පාර්ශවෙත් එහෙම අය එහෙමයි ඉන්නවා. නිවන් දකින්න කියලා හිතේ තියෙනවා. නමුත් මුළු ජීවිතෙන් පන්සිල්වත් ආරක්ෂා කරන්නේ නෑ. උසස් සීලයකට යන්න ඕනේ නෑ පන්සිල්වත් ආරක්ෂා කරන්නේ. යටත් පිරිසෙන් පන්සලකට ගොඩ වෙන්නේවත් නෑ. ශ්‍රමදානකටවත් යන්නේ නෑ. දානි හැන්දක්වත් දෙන්නේ නෑ. අවුරුද්දකට එක වතාවක්වත් බුදුරජාණන් වහන්සේ ළඟ මේ ධනිස් දෙක නැමෙන්නේවත් නැමෙන්නේවත් නෑ. නමුත් මහා ධර්මදරයන් වගේ කතාව. මහා ගුණවතුන් වගේ කතාව. ගොඩක් දේවල් කරගත්තා වගේ කතාව. පන්සල් නොගියට තෙල් නොගත්තට අපි පව් කරන්නේ නැහැ කියන කතාව. ඒකත් ඇයිති වෙන්නේ කොතෙන්ද? ඒගොල්ලෝ ඇයිති වෙන්නේ අර નિરાශ කියන තැනටම තමයි ඊටාම අහිංසකයි. ඊටාම දුප්පත් මේ මොන අහිංසකද? සමහරලාට ඒකත් කියන්නේ ලෞකික ධනෙන් ඊටාම ඊටාම ඉහළයි. නමුත් ඒගොල්ලෝ සංසාර අහිංසකයි. එහෙනම් ඒගොල්ලොත් નિરાශයි. ඒකෝට ගිහි පාර්ශවයේ අතරත් ඉන්නවා. බොහොම ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් සිල් ගුණ ආරක්ෂා කරන්න වීරිය වඩමින් නිරන්තරයෙන් පංචශීලයෙන් පෝසත් වෙමින් පොයට අටසිල් ආරක්ෂා කරගනිමින් මහත් වූ වීරියක යෙදෙන අය ගිහි පාර්ශවයේ නැතුව නෙමෙයි. ඒ අයගේ උතුම් බලාපොරොත්තු තියෙනවා. අපිටත් මේ සංසාරේ දවසක සුගතියට යන්න පුළුවන්. සුගතියෙන් සුගතියට යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ජීවිතෙන් අපිට මගඵල ලබන්න පුළුවන්. ත්‍රි හේතුක උප්පත්තියක් තියෙනවා නම් මේ ජීවිතෙන් අපිටත් මගඵල ලැබෙනවා. මේ ජීවිතෙන් තියෙන ද්වි හේතුක උපතක් වෙන්න ඇති. එහෙම උනොත් මාර්ගඵල ලැබෙන්නේ මාර්ගඵල ලැබෙන්නේ නැහැ. ඒ වුණාට ධර්ම අවබෝධය ධර්ම අවබෝධය හොඳට ලබන්න පුළුවන්. එහෙනම් ධර්ම අවබෝධය මනාව ලබන්න කටයුතු කරන්න ඕනේ. ත්‍රි හේතුක උපතක් නැහැ කියලා හිතනවා නම් මං ත්‍රි හේතුක උපතක් වෙනුවෙන් මොනව කරන්න ඕනද මේ ජීවිතේ? කොයි වාගේ පින්කම් කරන්න ඕනද මේ ජීවිතේ? කොහොම පින්කම් කරන්න ඕනද මේ ජීවිතේ කියන කරුණු සත්පුරුෂයෝ හොයාගෙන අහගෙන දැනගෙන අවබෝධ කරගෙන හේතුක උප්පත්තිය සඳහා හේතු වෙන පින්කම් විශේෂයෙන් සම්පූර්ණ කරනවා. ආන් එහෙම කටයුතු කර කර මේකෙන් මිදෙන්න වීරය වඩන අය ගිහි පිරිස අතර නැතුව නැතුව නෙමෙයි. ඒ අය ආසංසයි. එතකොට ගිහි පිරිස අතරත් ඉන්නවා උතුම් මාර්ගඵල වලට ආපු ආපු අය. මේ මාර්ගඵල පැවිදි අයට විතරක් නෙමෙයි. ගිහිව ඉඳගෙන මගඵල ලැබුව අය මේ ශාසනයේ ඕන තරම් ඉන්නවා. කෝටි ගණන් හිටියා. කැමනම් උත්සාහ දරන ගිහි කෙනෙකුට නමුත් මේ මාර්ගඵලයට එන්න පුළුවන්. නැත්නම් දිවි හිමියෙන් ආරක්ෂා කරනවා කියලා සමාදන් වෙලා තමාට සැක නැතුව උතුම් පංචශීල ආරක්ෂා කරන්න පුළුවන්. කොයි මොහොතේ ආවර්ජනය කළත් මගේ උතුම් පංචශීලයේ අහවල් තැන අහවල් තැන බිඳුන කියලා සැකයක් සැකයක් නැහැ. අහවල් වෙලා වශයෙන් හැඟෙන්නේ නැහැ මොකද ඔහුට කලින් මම සිල් අරගෙන තියෙනවා. ඔහුට කලින් මම පන්සිල් රකින්න ප්‍රතිඥා දීලා තියෙනවා. ඔවුන්ට කලින් මම සරණ ගිහිල්ලා තියෙන මට ආයෙ යන්න සරණක් නැහැ. ලබන්න තියෙන යන්න තියෙන හොඳම සරණ මම ලබාගෙනයි තියෙන්නේ කියලා ඔහු සතුටින් ඉන්නවා. ඔහු විගතයි. මේ සූත්‍රයේ නමද අසංස සූත්‍රය එහෙම නම දුන්නේ මධ්‍යම පුජ්‍යලයා ගැන සඳහන් කරලා මොකද වටිනාම පුජ්‍යලයා. විගතාස පුජ්‍යලයා නොවටිනව නෙමෙයි එයා සියල්ල ඉවර කරගත්ත කෙනානේ. අසංස පුජ්‍යලය සඳහා වීර්ය වඩන කෙනා. උපන් අකුසල් යටපත් කරමින්, නූපන් අකුසල් නූපදවමින්, උපන් කුසල් වර්ධනය කරමින්, නූපන් කුසල් උපදවමින් සංසාරයෙන් එතර යන්න වීර්ය ආරම්භ කරපු පුජ්‍යලයටයි අසංස කියලා කියන්නේ. එහෙනම් මේ කාරණාව ගිහි පැවිදි දෙපාර්ශ්වයටම ගැලපෙන්නේ භාග්‍යතුන් වහන්සේ අපූර්වට අර්ථකථන කරලා දේශනා කරලා තියෙනවා. මේ කාරණාව හිතන්න හිතන්න හිතන්න හිතන්න තව කරුණු බොහෝම එකතු වෙනවා. තම තමන්ගේ අඩුපාඩු බොහෝම තමන්ටම ආවර්ජනය කරලා නිවැරදි කරගන්න අවස්ථාවක් උදා කරගන්න පුළුවන් හොඳ අවස්ථාවක් මෙතනින් සැලසෙනවා. ආන්ගේ අවස්ථාව යොදාගෙන තමන් මේ කරුණු ආවර්ජනය කරගෙන මේ තුන් ගොල්ලෙන් નિરાසාසංශ විගතාස මේ තුන් දෙනා අතර මම කවුරු අතරද කියන කාරණාවත් හොයාගෙන ශ්‍රේෂ්ඨ පුජ්‍යලයන් අතරට යන්න මේ ජීවිතේ මෙහෙවන්න ඔබ සියලු දෙනාට බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවෙන් සහ බුදුරජාණන් වහන්සේගේ කරුණාවෙන් ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච ඊතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ